ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් <coughs> වනේ පැත්තෙන් බලනකොට අපේ 50 වෙනි භාවනා වැඩමුළුවයි මේ වෙනකොට පිරිසට මූලික අවස් සංග්‍රහ තුනක් කෙරිලා තියෙනවා මම බලාපොරොත්තු වෙනවා එකක් තමයි පිරිසට මූලික උපදේශ පන්ති ලැබිලා තියෙනවා කමටහන් භාවනා කරන්න කොහොමද කියන එක කාලසටහන ලැබිලා තියෙනවා ඒ වගේම මේ කාලසටහන් සිල් සමාදන් කිරීම කරලා තියෙනවා. එම කිව්වම හරිද? කවුද සිල් සමාදන් කරුවේ? හොඳයි. ඉතින් ඒක නිසා අපිට අද තියෙන ඇත්තටම සාමූහික වශයෙන් එකතු වෙලා කරන පළවෙනි අංකය ධර්ම සාකච්ඡාවක් සඳහා ධර්මයකට ඉතින් අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කියලා කියනවා ධර්ම සාකච්ඡාව කියලා කියනවා. ඉතින් මේ සම්බන්ධව පරණ කට්ටිය දන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒකෙන් වැඩ පටන් අරගනිමු. ඉතින් අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැය ඇතුළත ලිඛිත ප්‍රශ්න સમાપ્ત වුණාට පස්සේ වෙලා තිබුණොත් අපි සභාවට පොදු ආරාධනා කරනවා තියෙන ප්‍රශ්න තියෙනවා සභාගත කරන්නයි කියලා. ඉතින් එතනදී පොඩි ඉල්ලීමක් තියෙනවා මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්නේ නැති වාර්තාගත වුණාට පස්සේ ඒවා අහන්න කැමති ඇත්තෝ ඒ ප්‍රශ්න කරු මේ මයික් එකට කතා කරනවා නම් හොඳයි කියලා. එතකොට සබ් ප්‍රශ්නයත් වார்த்தාවට යනවා. ඒ නිසා ප්‍රශ්න කරන කෙනෙක් ඒ මෙහෙන් අපි සභාවට බෙදලා දෙන්න මයික්ස් දෙකක් තියලා තියෙනවා. අතේ සීමක් කරුවාම අපිට මයික් එක වන්න පුළුවන්. ඒකට ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. මේ මූලික මතක් කිරීමෙන් පස්සේ මම ඉල්ලා හිටන චන්දනගෙන් අපේ දැනට තියෙන ලිඛිත ප්‍රශ්න එකක් කර එකක් සභාගත කරන්නයි කියලා. ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනා වැඩසටහන් කීපයකට සහභාගී වී නිවසේ පුහුණුවන අයෙක්මි. ඊට පස්සේ මාතෘකා කරලා තියෙනවා පරයන්ක භාවනාවේදී කියලා. 1 ආනාපානයේ සිත හොඳින් තැන්පත් වී ඊට අදාළ ආවේනික ඊට අදාළ ආවේනික ලක්ෂණ හඳුනාගෙන ආස්වාස ප්‍රාස්වාස අත්දැකීමින් ගෙවි යන තන සිත තැම්පත් කර ගැනීමේ හැකියාව සමහර වාරවලදී පවතී. දෙක සමහර වාරවලදී කය ලිහිල් වූ පසු ආනාපානයේ කීපවරක් දැනී හෝ නොදැනී හිත සමාධිමත් වී විනාඩි 10ත් 15ත් අතර පැවති නිදිමත ගතියෙයි. එයින් පසු එය අවබෝධ වේ. නැවත උත්සාහ කළත් ආනාපානය පිළිබඳ සතිය ඇති කර ගැනීම අපහසුය. එහෙත් වරින් වර එය දැනේ. 3 තවත් සමහර අවස්ථාවලදී වරින් වර එය දැනේ. එහෙමයි සාරා. ඒ කියන එක මොකද්ද කියලා වර්ගීකරන්න වෙලා නැහැ. එහෙමයි. තවත් සමහර අවස්ථාවලදී සිත ආනාපානයට නොගොස් විවිධාකාර සිතුවිලි ගලා එයි. එසේ ඒවායේ මුලැමැද අග වශයෙන් දැකීමටද උත්සාහ ගතිමි. එවිට ආනාපානය හා සිතුවිලි අතර සතිය මාරු වෙමින් පවතී. මේ අවස්ථාවන්හිදී භාවනාව දියුණු කර ගැනීම පිළිබඳව කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නෙට ඇත්තටම අර මුලින් හඳුනා දීමේදී මතක් කරපු විදිහට භාවනා වැඩපිළිවෙලට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගේ අත්දැකීම නිසා ආදුනික කෙනෙකුට බය හිතෙන ඉඩ තියෙනවා මේ වගේ ප්‍රශ්න ඇහෙනකොට අපිට තාම ඉඳගෙන ඉන්නවත් බෑ ආනාපාන තේරෙන්නෙත් නෑ මේ බරපතල ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඒක අවබෝධයට වඩා බය වෙන්න එහෙම බය වෙන්න දෙයක් ඇත්තේ නෑ දෙපිරිසම ඉන්නවා කියලා මතක තියාගෙන ඉන්න භාවනා කරපු අයත් ඉන්නවා ආධුනික අයත් ඉන්නවා අයිති <coughs> විවරණය කරාට පස්සේ මතක් කරගන්න තියෙන්නේ එක පරියන්කයක් සඳහන් කරනවා ක්‍රමයෙන් ආනාපාන නතර වෙලා තැම්පත් වෙනවා සමහර ලාට දෙවෙනි කේදී සඳහන් කරනවා තැම්පත් වෙලා කම්මැලිකම වගේ දේවල් එනවා. එහෙම නැත්නම් ඒ වුණත් ඒක වෙන දේ දාන්නවා. තුන්වෙනි එක හිතවිලි එනවායි කියලා. ඉතින් භාවනා කරන්න ඕනේ මේ තුනම සමානව දකින්නකම්. ආනාපාන කියලා තැම්පත් උනත් ආනාපාන හිතවිලි ඇවිස්සුනත් ආනාපාන යදි නිදිමතාවත් මේ තුනටම සමහිත එනකම් කොච්චර භාවනා කරන්න ඕනද කියලා කල්පනා කරන්න. තාම දකින්න නම් අරකට වැඩිය මේක හොඳයි කියලා ඒ තාක් හිත දියුණු වෙලා නැහැ. හිත හදන්න ඕනේ ආනාපානෙන් කියලා හොඳට තැම්පත් උනත් තැම්පත් වුණාට පස්සේ ඇවිස්සුණත් නැත්නම් තැම්පත් උනේ නැති වුණත් ඔක්කොම ඔක්කොම එකම හිත තමයි. ඒ නිසා අරකට වැඩිය මේක හොඳයි කියන එක තේරුම් බේරුම් එන තාක්කල් භාවනාවේ දියුණුවමදි. භාවනා අභ්‍යාසයේමදි. මේ තුනටම සමහිත එනකම් කරපු දවසේ හරි ගියයි කියලා සතුටක් හෝ වැරදුණයි කියලා කනගාටුවක් හෝ ආතතියක් හෝ අසහනයක් නැහැ. ඒ තරමටම භාවනා කරන්න ඕනේ. ඒ කෙසේ නමුත් ලියලා තියෙන වார்த்தාව හොඳයි. කියන හද කියන්න හදන දෙත් තේරෙනවා ප්‍රශ්නෙත් තේරෙනවා. ඒ නිසා එහෙම කෙනෙකුට විතරයි කියන්න පුළුවන් නේ හරි ගියත් එකයි වැරදුනත් එකයි කියන තැන පුහුණු වෙන්න ආදුනිකයට ওই උපදේශය ලැබෙන එකක් නැහැ. ආදුනිකයට දෙන්න වෙන විදියක උපදේශයක් යම් මට්ටමකට දිනුනාට පස්සේ භාවනාව වැටුණට කමන්නේ මට හදා ගන්න පුළුවන් ඒත් වැටෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා නම් කියන්න ඕනේ වැටුණත් හරි ගියත් දෙකටම සමහිත එනකම් භාවනා කරන්න ඒ නිසා දැන් තියෙන ක්‍රමෙමයි වෙන ක්‍රමයක් නැහැ. හැබැයි මේක බහුලීගතකරණය හරහා භාවිතය හරහා දහස්සර කිරීම හරහා මේක සුමුදු කරන්න ඕන. උපමට්ටම් කරන්න ඕන. ආලවට්ටම් කරන්න ඕනේ. කොච්චර ආලවට්ටමද කියනවනම් භාවනා හරියයි කියලා සන්තෝෂයක් හෝ පෙරදුනයි කියලා කනගාටුවක් නොයන තරමට නොසැලෙන මනසක් තාදී ගුණයක් දිනු කරන එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි මම ආදුනික යෝග භාවනානුයෝගියෙක්මි මගේ ගැටලුව ආනාපාන සති භාවනාව විනාඩි 1ක් 2ක්වත් හරිහැටි කර ගැනීමට නොහැකි වීමයි හිත තැන්පත් කර ගැනීමට නොයෙකුත් වෙරදරුවත් හිත විසිරෙන ගතිය වැඩි මෙයට කුමක් කළ යුතුද සක්මන් භාවනාව සාර්ථක කර ගැනීමට පුළුවන් කෙටි තව ටික විස්තර තිබුණා නම් හොඳයි කෙසේ නමුත් අර පළවෙනි ප්‍රකාශයේ අසාර්ථක භාවයකුත් සක්මණ භාවනා කරගෙන යන්න පුළුවන් කියලා කියන නිසා බලාපොරොත්තු සහිත උත්තරයක් වශයෙන් කියන්න පුළුවන් වාඩි වෙලා ආනාපානට හිත දැමීම දුර්ලකමක් කියලා හිතන්න. වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ඒ හොඳටම ඇති. ඒකේ මූලික උපදේශපන්ති ආයසරයක් අහන්න. ආනාපාන ගන්නේ ඒ වාඩි වෙලා ඉන්න එක තවත් තහවුරු කරගන්න මිසක්කා ඒක අවුල් කරගන්න නැතුණයි කියලා කනගාටු වෙන්න හරියන්නේ නැහැ කියන්නේ නෙවෙයි. තමයි හොඳට පట్టලලා වාඩි වෙන්න වාඩි වෙලා මම පట్టලයට වාඩි වෙලා ඉන්න බව දන්නවනම් එච්චරයි භාවනාව. පట్టල නැහැනේ පట్టල් කරලා දෙන්න. ඒකට කවුරුත් කියන්න ඕනේ නැහැ. හොඳට වාඩි වෙලා පట్టලේ නැත්නම් හොඳට ආයසරයක් හරි බැරි ගහලා බලනවා ඉස්සලා අසහනකාරී දැන් සහනකාරී මේ සහනේ කොච්චරලා ඉන්න පුළුවන්. ආයතරයක් අසහනකාරී ආයතරයක් හඩ පරිගයි. ඒකල බලන්න දැන් තිබුණට වැඩිය සහනකාරී නා කොහොම තුන් හතර සැරයක් නලියනකොට පට්ටලේ හරියනවා. සම්බර ගහව හරියනවා. ලිහිච්ච ගතිය හරියනවා. එච්චරයි වහන. ඉන් එහාට ආනාපානි කියලා කියන්නේ ඊට වැඩිය සූක්ෂම උපකරණයක්. නමුත් උපකරණෙන් කපා ගන්න එපා. තුවාල කරගන්න යන්න එපා. ඒක නැතුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දැන් මෙතන කියලා ඉන්න දන්නවනම් බාහනා හරි. ඒ නිසා ගියර එකක් පිටිපස්සටයි යන්න තියෙන්නේ. ඒක සැරීම ගියර් දෙක දාගෙන මේ හේලක ඉඳගෙන සෙකන්ඩ් එකේ හරි තර්ඩ් එකේ හරි ස්ටාර්ට් කරන්න හදනවා එන්ජින් එක ස්ටාර්ට් කරුවට ගන්න බෑ වාහනේ ෆස්ට් එකට දාන්න වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව දන්නවාද ඒකට සතුටක් තියෙනවා මං ඉන්නේ සිල්ලුතුන් එක මං ඉන්නේ භාවනා මධ්‍යස්ථානක මම දැන් ඉන්නේ සීලයක් අරගෙන මම මේ කරන උත්සාහය ලාභයට සත්කාරයට නෙවෙයි මම මේ ඉඳගෙන ඉන්න බව දන්න මම දැන් මෙතන ඉන්න බව දැනගන්නයි හදන්නේ එච්චරයි ඒක කරන්න බැරි නම් එනයි සක්මන කරන්න පුළුවන්කම නිසා මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි නම් භාවනාවට අභව්‍යයි. එනයි ඉතින් ගොඩ ගන්න බෑ. මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි නම් ඒක ඉතින් භයානක මානසික අසහනයක්. නැත්නම් කඩිගායක්. මේ දෙකම තියෙන කෙනාට භාවනා හරියන්නේ නැහැ. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව හරි ගස ගන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්න එක නටනවට දඟලනවට හොඳයි කියලා තේරෙනවා නම් ඕන දෙකින් හතලා දෙන්න පුළුවන්. ඒ නිසා ඉස්ලාම් ප්‍රශ්නේ ඇහෙනකොට මට හිතුණා මේ වගේ දෙවෙනි ප්‍රශ්න අහන්නේ කරනකොට බය හිතෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙන විස්තර වලට මම කවද්ද යන්නේ කියලා. මේ දෙක පටලවා ගන්න එපා. කරගෙන කරගෙන යනකොට ওই දෙන්නම යන්නේ එකම පාරේ. ඉතින් ඒකෙන් පස්සේ මම යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට සිහිය තබන්නේ වලලු කරේ සිට පාදයේ ඇඟිලි දක්වාය. එය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒකෙදිත් හිත තියෙන තැන කල්පනා කරන්න යන්න බෑ දැනෙන්නේ මොකද්ද කියලා බලන්න. පොළොවේ පය කෙටෙනකොට මම පොළොවේ තියෙනකොට දැනෙන්නේ මොකද්ද එච්චරයි. දැනෙන තැන තමයි තැන. අහවල් තැන මට දැනියන් කියන්නේ යන්න එපා. දැනෙන තැන මෙතනයි කියලා කියන්න විතරයි දැනගන්න. ඒ නිසා පය තියෙනකොට ඒක නා කැමැතිනම් ඒ ප්‍රශ්න කරු කැමැතිනම් මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න වම පය තියෙනකොට කොහෙද පොළොවේ වදින්නේ? කොතනද දැනෙන්නේ? දකුණු පය පොළොවේ තියෙනකොට කොතනද පොළවේ කෙටෙන්නේ කොතනද දැනෙන්නේ කියලා මට ඉස්සරහට යන්න බුණා. හැබැයි උත්තර දෙන්න බැරි නම් සබකෝල නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. කවුරුට මේ ප්‍රශ්න කරු කැමති නම් මේ හරස් ප්‍රශ්නට උත්තර දෙන්න. ඔව්. මයික් එක යනවා. ස්වාමින් වහන්ස වම් පාය තියනකොට දැනෙන්නේ ඉස්සලා විලුඹ විලුඹේ මුල් කොටස වැදෙන බවත් දකුණු පාදෙදිත් එසේමයි එහාට තමයි දැනෙන්නේ. ඒ කියන්නේ විලුඹ කෙටෙනවා දැනෙනවා. දැනෙනවා. මැද කකුල වදිනවා, ඇඟිලිත් ඒ වදින ඔක්කොම කොටස් දැනෙනවා. ඉස්සලාම දැනෙන්නේ විලුඹ වැදෙනවා. හරි ඉස්සලාම දැනෙන විලුඹ හොඳයි. ලකුණු 100%ක්ම ලැබෙනවා. ඒක දකුණු පායට මාරු වෙන්නේ ඉස්සලා කොහොමද බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ? විලුඹට බර ගත්තා. වම තිනකොට බර ගත ඊට පස්සේ දකුණට බර ගන්න ඉස්සලා මේ බලයේ ඉස්සරහට තල්ලු වෙනවනේ. රෝදයක නෙමෙයි දිගේ බලය ගන්නවා පාදය ඉස්සේ ඉස්සෙනවා තේරුන්නේ පැහැදිලි නෑ ස්වාමීනි වම පොළවේ තියෙනකොට වම විලුඹට බර ගන්නවානේ ඊට පස්සේ දකුණ විලුඹ ගන්න ඉස්සෙල්ලා මේ බලය හිමීට ඇඟිලි දිහාට ගිහිල්ලා මේ විලුඹ ඉස්සෙනවා ඉස්සිලා තමයි දකුණු විලුඹ බිම වදින අන්නේ ක්‍රියාවලිය දකින්නවනම් මේ වම කියලා කියන්නේ ඉස්ලාම පොළව විලුඹ ගැටෙන තැන කෙටෙන තැන ආ ඒක තේරෙනවා තේරුණාට පස්සේ ඒ තද ගතිය, ඒ මෙලෙක් ගතිය හරි මොකක් හරි හිමීට ඇඟිලි දිහාවට ඉස්සරහට යෑමනේ සිද්ධ වෙන්නේ. එහෙමයි. ඊට පස්සේ ඇඟිලි වල ඉඳලා තමයි දකුණු විලුඹට මාරු වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ටික අන්නේ විදියට නිකන් කරත් එක නේමිය කියන එක අඳුනනවද? නේමිය කියලා කියන්නේ කොහොමද මේ පරිධිය කියන එක දන්නවද? වෘත්තික පරිධිය කියන. අක්ෂ කියනව දන්න මේ මේ අර අර කියනවා. අරේ කියන එක. කරත්තරෝදයක් හිතා ගන්න. කරත්තරෝදේ මැද බොස්කිඩිය තියෙනවා. අර වටේට තියෙනවා. වටේට පරිධිය තියෙනවා. අරේ තමයි අපි කකුලේ ඉඳලා දනිස්සේ ඉඳලා විලුඹට අනේක අරයක් නේ. මේ ටික පතුල පරිදි වගේ මෙහෙමට බාර අරගෙන මේක මෙහෙම සම්ප්‍රේෂණය කරනවා ඊට පස්සේ ඊගාව කකුල ඇවිල්ලා ඒ බාර ගන්නවා සම්ප්‍රේෂණය කරනවා මුළු ලෝකෙම කොහොක්වත් නැති පුදුමාකාර සින්ක්‍රොනයිස් එකක් තියෙනවා. උන්තර දුවනකොට බැලුවොත් සම්පූර්ණ චක්‍රයක් හදලා දෙනවා. ප්‍රසායන හසේ නැමෙන ආකාරය ඒකත් ඉස්සල්ලාම අපි බර කෙටෙන හැටි බලා ගන්නවා. ඒකට හොඳට උහුරු කර ගන්නවා. උහුරු කරනවා බලය මේ හැපෙන තැන කියන එක එක තැනක් එක විදිහක් මේක පරිණාමය වෙන එකක්. මාරු වෙනවා. ඒක මාරු වෙන ගමන් පේනවා විලුඹට ගත්ත බර දණියට යනවා. දණියට ගත්ත උකුලට යනවා. එහි යනවා. නැමෙනවා. එහාට මෙට හැරෙනකොට ඒ ගොඩාක් වැඩ යනවා. අපි ඉස්සල්ලාම අල්ලා ගන්නවා ලේසිම ගොරෝසුව ප්‍රකටම එක. ඒක හොඳට පුරු කරනකොට අනිකුත් ඊටු විස්තර තේරෙන පටන් ගන්නවා. හොඳයි ස්වාමීන් වහන්සේ. අතන හේත් වෙලා ඉන්න කවුරු හරි පොඩ්ඩක් කියන්න ඔළුව තියන්න එපා ඔය පැත්තට. මෙහෙට හැරෙන්න. එතකොට ඔවා තින්ත ගන්න වෙනවා ඔයගොල්ලන්. කරු ස්වාමීන් වහන්සේ කොපමණ වීරය කළත් හිත එකඟ නොවේ. මොහොතක් එකඟ කරගත් විට ඊළඟ මොහොතේ ආයමත් වෙන කොහේ හරි යනවා. ඇඟ නලියනවා. කොහේ හරි තැනක් කසනවා. හරිම බාධාවක් උපදේශ පතමි. ඉස්තලම අනාත්මය ගැන කියන එකට අනිත්‍ය ගැන කියනවා දුක ගැන කියනවා. ඉතින් මේක අවබෝධ කරගන්න ඇවිල්ලා දැන් අනාත්මය පැත්‍ය පාලනය කරගන්න බැරි ගතිය නෝඩ ඉතින් අඬහව ගන්න. ඇඟ නලියනවා. ඉතින් ඕක තමයි අනා විපරිණාමය. ඒකට හරීම දුකක්. ඒ ඔච්චර තමයි. ඕක දිහා කොච්චරලා බලන්න පුළුවන්. පාලනය කරගන්න බෑ. හිත නන්නත්තරයි ඕක දිහා කොච්චරලා බලන්න. ඇඟ එක තැනක තිබ්බට හරියන්නේ නැහැ. නලියනවා විපරිණාමය දිනන. ඕක දිහා කොච්චරලා බලන්න පුළුවන්. හරීම කරදරයි. ඔක ඔන්නේ කරදර ඔක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඉතින් ඒක දෙනකොට හරි කරදරයක් කරගෙන. මෙතෙක් කල නම් හිතුවේ මේකේ මට භාවනා මධ්‍යස්ථානට යන්න පුළුවන් වෙච්ච ගමන් සීල් ගත්ත ගමන් මට වැඩේ හරි කියලා. ඇවිල්ලා බලන්න ඕනේ පටන් ගන්නවත් නැහැ ඉතින් ඕක පිළිගන්න කවුරුත් කැමති නැහැ. ඔක්කොමලා හිතනවා ආපු ගමන් චීස් කෑල්ලක් වගේ එකක් හම්බෙයි. සෝවාන් මාර්ගඵලය කියලා ගෙදරටගෙන යන්නේ කියලා හිතන්නේ. එහෙම එකක් නෑ. මේක තමයි අනාත්මය කියන්නේ මට පාලනය කරන්න බෑ. හිත තිබ්බ තැන තියන්නේ. ඕකට දැක්කයි කියලා මොකෝ කරදරයක් නැහැ. ඔක දිහාම බලන් ඉන්න ඕනේ මේක මොන જાති කෙරුවත් කිව්වට අහන්නේ ඔය පුළුවන් කියලා හිතන එකට හරි කරදරයක් මේක බෑ කියලා දන්නේ කරනට මම මේ යන්නේ මට මේ පාලනය කරගන්න බැරි තත්ත්වයක් ආණ්ඩු මට්ටු කරන්න බැරි තත්ත්වයක් අනාත්ම තත්ත්වයක් තේරුම් ගන්න කියලා දැන් අස්පනා අපිට පේනවා හිතට කිව්වට හිතපන් කියලා හිතින්නේ නැහැ ඇඟට කිව්වට මෙහෙම තැම්පත් වෙයන් කිව්වට නලියනවා ඊට පස්සේ හරි දුකක් එනවා නැද්ද කිමි තරම් මෙච්චර සිල් අරගෙන මෙච්චරත් භාවනා මැදයන් අනේ මට වෙච්ච දෙයක් කියලා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනටම නොද්දකින් කියනවා. මේකට සම්පූර්ණ සාතර වෙන්න මේ වගේ පණුවෙක් වයින් ස්පීඩ් වලට දැම්ම වගේ පෙති පෙති ගහලා ගින්දරට දැම්ම වගේ මේක කපද්දි කොටද්දි පුච්චද්දි කොච්චර වෙලා බලා ඉන්න පුළුවන්. ඊට වැඩිය දරුණුයි මරණාසන්න වෙලාවේදී ඔයිට වැඩිය දරුණුයි කාට හරි පිළිකාවක් තියෙනවායි කියලා දැනගත්ත වෙලාවේදී ඔයිට වැඩිය දරුණුයි කාට හරි අංශභාගය ආපු වෙලාවේදී ඔයිට වැඩිය දරුණුයි කවුරුහට ඇක්සිඩන්ට් එකකට මුහුණ දීපු වෙලාවේදී දැන් මොකක්වත් නැහැනේ මරණාසන්න මොහොතක් නෙවෙයි ඇක්සිඩන්ට් එකකුත් නැහැ පිළිකාවකුත් නැහැ දැන් බලන්න ඉඳ තියෙන්නේ මේක දිහා බැලුවොත් ඇතුලේ මහා කුණු කන්දලයක් තියෙනවා සතුටු වෙන්න කියලා කඳුලක්වත් නැහැ අසුචි කඳක්. යෝග දකින්න කැමති නැත්තම් ඉදිරියක් නැහැ. ওই තුනටම තමයි නම්බුකාර වචන තුනක් දාලා තියෙන්නේ අනාත්මයි පාලන කරන්න බෑ. අනිත්‍යයි කය තිබ්බට හිටින්නේ නැහැ. දුකයි මේ වෙනස් වෙන ගතිය නිසා. යමක් වෙනස් වෙන ගතිය තියෙනක චපලයිනේ. ඒක තුච්චයිනේ. ඒක පාහරයිනේ. කිව්වට අහන්නේ ඒක දුකයි. ඉතින් ඕක දිහා බලාගෙන බලන්න දැන් චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. හෙට මම අදිෂ්ඨාන කරගෙන යනවා. සීලියත් අදිෂ්ඨාන කළා වාටිල මම මේ පෙළෙන ගතිය, තවන ගතිය, මේ දුක චිත්තක්ෂණ දෙකක් කියනවා. තුනක් කියන්නේ. හතරක් කියන්නේ. පුංචි ඉලක්කයක් තියන්න. ලොකු ඉවල්ලන්න යන්න එපා. ඒ කරන කරන ඉනකොට මේ මොකද්ද මේ ලුණු දෙහි දැම්මා වගේ අච්චාරු දැම්මා වගේ මඩපුවක් ගෙඩියක් වගේ ඇඟ වද්ද දෙනවා. බලාගෙන කොච්චරලා ඉන්න පුළුවන්. සත්‍යයට බොහෝම කිට්ටුයි. අපි අපේ සුන්දර මාර්ගයක් බලාපොරොත්තු වුණොත් රෝස මල්ලේලපු යානාවක් බලාපොරොත්තු වුණොත් හයි ලෙවල් රෝඩ් එකක් බලාපොරොත්තු වුණොත් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕකයි සත්‍ය කියන්නේ. ඒක නිසා කොච්චරක් පිටකොන්දක් තියෙනවද කියලා බලන්න. කොච්චරක් ආධ්‍යාත්මයක් තියෙනවද බලන්න මේ වගේ වද දෙන අනාත්ම වූ දුක්ඛිත දෙයක් මෙච්චර සංසාරේ ගෙනිච්ච සැපයි කියලා හිතාගෙන දැන් පේනවා ඒකේ තියෙන වද දෙන ගතිය මෙන්න මේක දකින්න මට හිතේ හයියක් තියෙනවා ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවා පෙර කළ පිනක් තියෙනවා බුදුන් කෙරේ සද්ධාවක් තියෙනවා ධර්ම කෙරේ සද්ධාවක් තියෙනවා සංඝයා කෙරේ සද්ධාවක් තියෙනවා සීලයක් තියෙනවා උරගගා බලන එකයි තියෙන්නේ හරි ආසයි කියවනිනකොට මට භාවනා කරලා කාට හරි වරදිනකොට පුදුම සතුටක් තියෙනවා. කොහොමඩත් වෙන දේවල් කරත් වරදින එකේ භාවනා කරන්න කියලා වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේක කියන්න පුළුවන් නම් ඒක ඊට වැඩි ලොකු ගුණයක්. මට මේක හරියන්නේ නැහැ. කවුරු හරි හරියනවා කියලා හිතාගෙන ඉන්නවා නම් හිතාන ඉන්න ඒ වරදිලා ඒ කතා කරන්නේ. හරියන්නේ නැති වෙලාවේ තමයි භාවනා සිද්ධ වෙන්නේ. අපි බලන්න ඕනේ එහෙම තියේදී තවත් චිත්තක්ෂණයක් පරියන්කේ ඉන්න බැරිද? තව චිත්තක්ෂණයක් මේ පෙළෙන ගතිය, තවන ගතිය දිහා බලාගෙන ඉන්න බැරිද? ඉන්නකොට ඉන්නකොට මේකේ පුදුමාකාර අත්දැකීමක්, පරිචයක්, ලෑස්ති විච ගතියක් තියෙනවා. ඒ මොකද මේ ශික්ෂාවක් කරානේ මේ ගන්නෙ. රාජදඬුවමක් කරා නෙවෙයි, කර්ම රෝගයක් කරා නෙවෙයි, අදිසියනතුරක් කරා නෙවෙයි ශික්ෂාවකට. අපි කවදාත් එහෙම ශික්ෂා කළා නැහැ. ඒ නිසා සතුටින් කරගෙන යන්න මම කියනවා දවස් 10ක භාවනා කරන්න තම්බලම දෙන්න පුළුවන් ප්‍රෙෂර් කුකර් එක ඇතුලේ දාලා තිනකොට වගේ බුසු බුසු බුසු බුසු ගාලා තැම්බෙනවා මේ දවස් 3 මදි අඬුව දවස් 3 වැඩ පිළිවෙලට ඔය යන්න තියෙන කල කලබලයයි එන්න තියෙන කලබලයට අතරමැද තැම්බෙන්න වෙලා නැහැ පුරුදු කරන්න විතරයි වෙලා දෙන්නේ පුළුවන් නම් ටික දවසක් ඉන්න ගානට තම්බල දෙන්න පුළුවන් කන්න පුළුවන් ගන්න මේක බාගෙට තම්බල අරින්න වෙන්නේ ඒත් කමන්නේ මම කියනවා දිගට කරගෙන යන්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යන සිතින් පරයන්කේ භාවනාව ආරම්භා ආස්වාසයේ මතුවීමෙන් පසු එම අරමුණේ ලක්ෂණ නොසලකා ටික වේලාවකින් අරමුණ ගෙවී යාමෙන් පසු සිත ඊතා තුලුවෙන් සමාධිමත් වීමක් සිදුවේ. මේ සමාධිමත් ආයත් කියන්න ඕන මට මම දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යන සිතින් පරයන්කේ භාවනාව ආරඹා ආස්වාසයේ මතුවීමෙන් පසු එම අරමුණේ ලක්ෂණ නොසලකා ටික වේලාවකින් අරමුණ ගෙවී යාමෙන් පසු සිත ඊතා සුළුවෙන් සමාධිමත් වීමක් සිදුවේ. මේ සමාධි මේ සමාධිමත් වීමක් යයි කිව නොහැකි තරම්ය. නමුත් සිත වික්ෂිප්ත වීමක් නැත. සතිය පවතී. මේ තුල ඇතිවෙන සිතුවිලි දෙකකි. වාහනයක නලාවක් කුරුල්ලකු හඬක් වැනි දේ ඇසේ. මේ தත්වයන් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් හා මෙම සිතුවිලි පිළිබඳව අට්ඨියති හරායති චිගුච්ඡති වශයෙන් මෙනෙහි කරද්දී මැකීයයි. නැවත කිසිම අරමුණක් නැති සතිය තුල සිටිය හැකිය. මෙය නිවැරදිද අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. වැඩි කරන්න එළිය වැඩි කරන්න. අනේ මේකේදී ඇත්තට කලින් බණ අහලා තියෙනවා. කමටහන සුද්ධ වෙලා තියෙනවා. දැනට ඒ අර නොදිය නොගිය නුහුරු නුපුරුදු මානසික තත්ත්වවලට හිත යනවා. ඉතින් ඒ අනකොට කෙලස් කැපෙන්න කැපෙන්න සැක වැඩි වෙනවා. මොකද අපේ හිත හැදිලා තියෙන්නේ වැඩ කළා තියෙන්නේ කෙලස් කොටක. දැන් කෙලස් නැත්තන් යනකොට කූඩල කොට උඩ තිබ්බා වගේ නුහුරු නුපුරුදු ගතියක් එනවා. ඉතින් එතකොට බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා මේක දුක. දන්නේ නැති පැත්තක් නේ. අහන්න කෙනෙක් නැහැ. ඉන්න තැන පිළිබඳව අහංකාවක් නැහැ. ඉතින් ඒ ඇති වෙන අනිශ්චිතතාවයේ සහ බය නුහුරු දේවල් පිළිබඳව ඇති වෙන මේ අනිශ්චිතතාවයේ සපක් කරගන්නයි කිය. මේකට ප්‍රීතිය පහල කරගන්නයි කිය. තන සති සම්පජඤ්ඤය පහල කරන්න තියෙන ප්‍රමෝදයක් පහල කරගන්න තියෙන මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලාගේ වැඩිමාගක් ඔස්සේ යන්නේ දන්න තැනක් නොවෙනකම සෙල්ලක්කාරයට ලොකු හයියක්. දන්න තේක මොන සෙල්ලම කෙරුවත් ඒක සෙකන්ඩ් හෑන්ඩ්. ඒක කිසිම ගන්න දෙයක් නෑ. ඒක මේ ප්‍රී කන්ඩිෂන් කරපු වාහනය. අලුත් වාහනයක යනවා නම් දන්න තැන දන්නේ මොකද්ද වෙන්න දන්නේ කම්මෝගෝ චිකාගෝ රාජාහෝ මාහෝ ගංගාහෝ හරියන්නේ හරි ඵලයන් බැරියන්නේ වැරදියන් මම ගිහිලා තියෙන ශික්ෂාවක් කරා මම ඇවිල්ලා තියෙන සීලය හරහා ඕන දෙයක් වෙලා කියලා ඕක තමයි ලොකුම දාන. අපි ජීවිතේට කරන ලොකුම දානේ තමයි ජීවිත අපේක්ෂාවෙන් තොරව, කය අපේක්ෂාවෙන් තොරව ඔන්න වගේ වෙලාවට දිගට ඉදිරියට යන සැක එනවාමයි. එමෙතන කෙලෙස් කැමැති නැහැ නික්ලේශී තැනකට යනවට. එයා සැකේ හරහා වංචනික බව හරහා සටගතිය හරහා මායාවී ගතිය හරහා විශේෂඥ විනිශ්චයකාරවරයෙක් වශයෙන් මේක ඉස්සරහට යනවත් දන්නෙත් නැහැ පස්සට යනවත් දන්නෙත් නැහැ සමතේද දන්නෙත් නැහැ විපස්සනාව දන්නෙත් නැහැ ආරිද දන්නෙත් නැහැ වැරදි දන්නෙත් නැහැ කියලා ඒ සැකයට ඇත්තටම මොනම හේතුවක්වත් ඕනේ සැකේ ඕනේ පිරිසිදු තැනක මතුවෙන්න පුළුවන්. මේක සැකේ කියලා තේරුම් ගන්න එක නීවරණයක් කියලා තේරුම් ගන්න එක සමාදම් වෙන්න එපා. වැඩිම දෙයක් වෙන්න තියෙන්නේ මැරෙන එක. මරිච්චාවයි. පිස්සු හැදිච්චාවයි පිච්චෙච්චාවයි. ඒක දීලා පටන් අරගත්තාම මොකක්වත් වෙන්නේ නැහැ. නැත්තම් කොච්චර කෙරුවක්වත් සත්‍යයට කොනහන ගතියක් තියෙනවා අපේ. සත්‍යයට අව탁ෂේරුවක් තියෙනවා අපි. මොකද අපේ හිත හැදිලා තියෙන අසත්‍ය, අපේ හිත හැදිලා තියෙන අවිද්‍යාව, අපේ හිත හැදිලා තියෙන කෙලෙස් වල නිසා නික්ලේශී තැනකට යනකොට කූඩල්ල කොට තිබ්බා වගේ. ඉතින් ඒකට අපි ධර්ම සාකච්ඡා මාර්ගයෙන් පෙර බුද්ධ ආධුත්මයන් වහන්සේලා වැඩ කරපු ක්‍රමයේ හරහා ශද්ධාවෙන් ඉදිරියට යනවා ඉස්සරහට ඒක සද්ධාව අමූලික දේ පස්සේ යනකොට ඕකප්පන සද්ධාාවක් හේතුව තේරෙන පටන් අර ගන්නවා මේ හිත දෙන ලනුව කෑවොත් කෙලෙස්මයි හිත අසරණ කරන්න නම් හිත යන්න නම් ඉදිරියට යා නොදන්න පාරක යන්න ඒ නොදන්න පාරට අපි විපස්සනාව කියලා කියනවා අනේ සියලුම පින්කම් යන්නේ දන්න පාර කෝච්චි පේටිය උඩ කෝච්චි පිල්ල උඩ කෝච්චි යනවා විපස්සනාව යන්නේ වාත වායුගෝලයේ තුල කරකී කරකී තිබුණ ආශයන්තරාවක් වායුගෝලෙ නිකුත් වෙලා අජටවකාශය ආණයක් බවට පත් වුණා වගේ දැන් මේ චැලෙන්ජර් එක තියෙන ප්ලේන් එකේ ගිහිල්ලා වෙලා ප්ලේන් එකෙන් නගිනවා උඩදී තමයි පිපුරන්නේ යනවා අජටවකාශයට එහෙ ගුරුත්වාකර්ෂණේ නැහැ උතුරු දකුණ නැහැ මොකක්වත් නැහැ පොළොත් එක දරඳුණු කළා තමයි දන්නේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා. ඒ යානයේ ඉන්නකොට මොන්නම විදියකින්වත් දන්නේ නැතිලු යනවද ඉන්නවද කියලා. ලෝකෙ තියෙන වැඩිම වේගයකින් යන්නේ මොකද පසු කරන දෙයක් නැහැ. පසු කරන දෙයක් තිබුණොත් යන බව දන්නේ. ඉතාලම වේගෙන් ගමක් කරනවා තදටම අවකාශයේ තද කරුවලේ තියෙන්නේ යන එකක්ද ඉන්න එකක්ද දන්නේ නැහැ. කැරකෙනවද කෙලින් යනවද දන්නේ නැහැ. හරහට යනවද පල්ලෙහාට යනවද දන්නේ නැහැ. මොකද සාපේක්ෂ දෙයක් නැහැ. ඉතින් ඒකට යන්න හොඳම ගංගන ගාමින් වෙන්න ඕනේ. ඒගොල්ලෝ අජටවකාශ ගාමින් විදියට අමර පුහුණුවක් දෙනවා. පුහුණුවක් දීලා තමයි කියන්නේ බුඩට ගියාට පස්සේ උඹ විතරයි ඕන්නම් රේඩියෝ මෙසේජ් එකක් වැඩ කරයි ෂුවර් නෑ. මේකේ ඵලයක්. අයිට වැඩි අමාරු ගමන බුදුහාමුදුරු අපිව පිටත් කරන්නේ. දන්න දෙයක් තියෙනවා නම් තුච්චයි කියලා හිතන්න. දන්න දෙයක් තියෙනවා නම් සෙකන්ඩ් හෑන්ඩ්. ඒ කියන්නේ රීකන්ඩිෂන් කරනවා. ඒකට කියන්නේ සිංහලෙන් මොකද්ද මන්ද රීකන්ඩිෂන් කියන වචනේ දන්නවන්නේ? රීකන්ඩිෂන් කරපු කාර් ගෙන්නනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වත ගහලා ගන්න එක. ඔරිජිනල් තැනට යනකොට බයයි. හැබැයි ඇතුලේ කුතුහලයක් එන්න පටන් ගන්නවා කමන්නේ ඕන දෙයක් වෙච්චාවයි කියලා. ඒකයි සැකේ දෙක තඩමාරු කරනවා. සත්පුරුෂයා කුතුහලෙ පැත්තට යනවා. අසත්පුරුෂයා සැකේ පැත්තට යනවා. පොල් පිට පාග පාග තමයි ඉන්නේ. එයා පැත්තට යනවා මේ පැත්තට යනවා. ඒ නිසා මේ වගේ වෙලාවට මම කියන්නේ කම්මෝගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. කඩාගෙන එන එක. ඉතින් මම ඕක <laughs> ඕක කියනකොට කියන ඕගොල්ලෝ මට බයින මම කියන්නේ ඕකට බිරිමියෙක් වෙන්න කියලා. චරිචුරු ගන්න එපා. චරිචුරු ගාලා ඔතන යන්න බෑ. පිටිමි කියන්නේ පරුස කියන වචනේ. පුරුස කියන වචනේ තියෙන්නේ පරුසයි. ස්ත්‍රියටත් පරුස වෙන්න පුළුවන්. පුරුෂම වෙන්න ඕනේ. කෙලස් කොච්චරක් අපිට සැඩපරුසද ඒ හා සමානම ගහන්න ඕන නොකවුට් ෂොට් එකක් වැටෙන්නම ගහන්න ඕන. වැඩිම දෙයක් වෙන තියෙන කයයි ජීවිතයනේ මම මේක බුදලා තියෙන්නේ. මම ලෑස්ති වුණ දෙයකට. හැබැයි ඉතින් යන්න ගොඩක් භව සම්පatti තියෙන්න ඕනේ. ඒක ගොඩක් අත්තරදි තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් යන්න ලෑස්තිලා තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් යන්න සද්ධාව තියෙන්න ඕනේ. මේ සෙල්ලක්කාර ගතිය කියලා කියන්නේ සාහසික කියන වචනේ පාවිච්චි කරන්නේ පාලිය පාවිච්චි කරන්නේ සංස්කෘතේ පාවිච්චි කරනවා. සාහසික වෙන්න ඕන. සාහසිකයි කියලා කියන වචනෙට තියෙන්නේ මිනිහෙක් මරලා 18 පොලකට අයින්ව මිනියටත්. සාහසික මිනිමරුන් කියලා කියන්නේ මැරිච්ච මිනියටත් අන්න සාහසික ඒ වගේ කෙලෙස් වලට අනුකම්පාවක් නැහැ. වැටිච්ච වෙලාවෙත් තෙපර බබා ඉන්න එපා. අරගෙන යන එකයි තියෙන්නේ. ඒක අමාරුයි. ඒකට කිසි කෙනෙක් මේ ආදර්ශයක් පෙන්වන්න අත දෙන්න කවුරුත් නැහැ. සරුවචනංශ කිව්වා පැහැදිලිව මට මෙතන අත දෙන්න බෑ. කැමැතිනම් ඵලයන් ආපහු චරිතපුරල පස්සේ එනවනම් වරෙන් ඒක ආපියක් කරන්න තේරෙනවා කෑවේ පරිප්පුවක් කියලා. ආපහු ඇවිල්ලා තියෙන පුරුදු තැන්න කියලා. නුපුරුදු තැන්න අනේකයි මේ නොදන්න දේ පිළිබඳව නිදහස පිළිබඳව විමුක්තිය පිළිබඳව සාදර වෙන්න නම් දන්න දේ තුච්ච කරන්න. දන්න දේ හරහා දන්න දේ නැතුව බෑ ඕනේ. මුතිට දුඟා ශ්‍රේෂ්ඨයි නොදන්න දේ අපි යන්න හදනේ දන තැනදලා නොදන්න තැනද ගොරසු තැනදලා බුදු සුමුදු තැනද ආත්මේ තියෙන තැනදලා ආත්මේ ඇති තැනද නිමිත් ඇති තියෙන තැනදලා නිමිත් නැති තැනද අරමුණක් තියෙන තැනදලා අරමුණ නැති තැනද ඒ කෙනාට තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ නිසා මේක හොඳයි කියලා කියයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධියේ සිටියේදී නිදිමත ගතිය උදාසීන ගතිය ඇතිවේ. විටක නිදා වැටෙන්නාසේ දැනේ. නමුත් සතියෙන් මිදී නැත. නිදා වැටෙනසේ දැනෙන වේලාවේදී සතියෙන් ගිලිහුණා නොවුණා වැනිය. එසේ පැය භාගයක් පමණ සිටීමෙන් පසු නැවත සිතවිලි හා ශබ්දවලට සිත යොමුවේ. එවිටද සතිය ඇත. මෙම සිතවිලි මම සිතවිලි හා ශබ්ද චිත්ත සංස්කාර හා කාය සංස්කාර ලෙස සලකා ඒවා අනිත්‍ය බව වරහන් ඇතුලේ දාලා තියෙනවා ස්පර්ශයෙන් ඉවත් වීම සමග කියලා. ඒවා අනිත්‍ය බව මෙනෙහි කරමි. මෙය නිවැරදිද? කරුණාකර පහදා දෙන මෙන් ඉල්ලමි. නෑ ඒක ඇත්තටම අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කිරීමෙන් වෙනස් කරනවා නම් තාම අනිත්‍ය කියන එක වර්ණගන්න සිද්ධ වෙනවා. අනිත්‍ය විහිං වර්ණගෙන්න ඕන. දැන් පෙන්වන්න ඕනේ මොනම දෙයක් බලුවත් ඊගාවසරේ මතුවෙන්නට ඒක නෑ. ඒ තරම් ශීඝ්‍රයෙන් එනවා යනවා. ඉතින් ඕකට තමයි අනිත්‍ය කියන්නේ. ඕකට අනිත්‍ය කියලා නමක් දාන්න ඕනේ. නමක් දැම්මනම් බාගරිදි චඩි ගෙඩි වලට දුම් ගහලා ඉදෙව්වා වගේ. ගහේ ඉදෙන්න අරින්න. මෙනෙහි කරන්න ඕනෙත් නෑ මෙනෙහි කරුවා කියලා දෝෂයක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ අවශ්‍ය නෑ අනිත්‍ය භාවයට අනිත්‍ය භාවය විසින් වර්ණ ගෙන්න අරින්න ඕනේ එයා විසින් ඒකේ තියෙන නিত্য පටිපක්ඛ භාවය උදේ වය භාවය විපරීත භාවය හුත්වා අභාව භාව තිබී නැති වෙන ගතිය හැම පැත්තෙම මේකට වර්ණ ගෙන්න අරින්න ඒක ජග් ගහන්න යන්න එපා මේක අනිත්‍යද අත්උදව් දෙන්නම නරකයි අනිත්‍යද කියන්න ඕන අනිත්‍ය බව පේනින්න අරින්න හුත්වා අභාව තිබිලා නැති වෙනවා. උදේ වය ඇති වෙලා නැති වෙලා යනවා. විපරිණාම බව තිබුණ දේ වෙන්නේ නැහැ පරිණාමයටපත් වෙනවා. විපරීත බව. අවිපරීත ගතියක් නැහැ. ඒ වගේම අනන්‍යතාවයක් දෙන්න බෑ. මේ චිත්තක්ෂණය හැඩරුව නෙවෙයි ඊගා චිත්තක්ෂණය. ආන්න ඒක වෙන්න පටන් ගත්තා නම් ඒ නিত্য සංඥාවේ ඉන්න කෙනාට හීන දාඩිය දාන බයක් ඇති වෙනවා. සහලවනවා. යකා ගැහුවා වගේ හිටිනවා. අනිත්‍ය සංඥාවට සාදරයක් කරන්න වෙනවා. දැන් නම් කෙලෙස් ඔක්කොම දෙදරනවා. දැන් නම් විඥාණයට ඇඟිල්ල ගහගන්න තැනක් නැහැ. දැන් නම් ආත්මය කියලා පවතින දෙයක් නැහැ. ඔක්කොම නිකන් ඉලපත ගලවලා දැම්මා වගේ විසිතුරු වෙලා, විස්තර වෙලා, පතුරු ගහලා යන්න පටන් ගන්නවා. ඒක මේ භාවනාවේදී තියෙන ලස්සන තමයි ටික ටික කරන්නේ. දවසකට ටිකක් පතුරු ගහනවා ඊගාසේ ආයෙ ටිකක් ගිහිල්ලා තේකක් බීලා සක්මන් කරලා ආයෙ කරනවා ආයෙ ටිකක් පතුරු ගහනවා එන්නේ එන්නේ ඒක විනෝදාංශයක් කරගත්ත එක්කනට භාවනා ජීවනෝ තේරෙනවා පතුරු ගහලා කරදරයක් කරගත්ත එක්කනට වදයක් කරගත්ත එක්කනට ඉතින් සහලවනවා ඉතින් බයයි ඒ මොකද කෙලස් වැඩිකම ඒ නිසා මේක එක සැරේ වුණොත් හිතකට දරන්න බෑ ටික ටික ටික ටික මේ පුහුණු කරලා කරලා කරලා කරලා හරි ගස ගන්න ඕනේ මේ අපි gediyak වශයෙන් සමස්තයක් වශයෙන් ගත්තට මේක පතුරු ගහලා බලනකොට මේකේ තනියම හිටගනින්න පුළුවන් ඒකක ඒකකයක් කියලා එකක් මේකේ නෑ අංශු වලට කැඩෙන්න කැඩෙන්න ඒවත් නිකන් හුදු වේග විතරයි ඒකට හැඩයක් ආකාරයක් බරක් නිමිත්තක් නෑ ඒ නිසා මට පේන්නේ ඉදිරියට තල්ලු වෙන ගතියක් තමයි ඒ නිසා අනිත්‍ය භාවයේ තල්ලුවක් දෙන්න යන්න එපා අනිත්‍ය භාවයට අනිත්‍ය භාවය පේන්න ආරින්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වූ ප්‍රථම වතාවයි. ඊයේ සවස පටිගත කරන ලද ඔබගේ ධර්මදේශනාවෙන් ආනාපාන සති භාවනාවේ කරුණු හා මගේ අඩුපාඩු ගොඩක් පැහැදිලි වුණා. ගැටලු අංක 1 භාවනාවේදී සිත එක අරමුණක කෙටි වේලාවක් පවත්වද්දීම නැවත හුස්ම සමග සිත ඉහළට පහළට යන බවක් දැනීම. අංක 2 නොඑක් සිතුවිලි සමහර වෙලාවට ගලා ඒම. අංක 3 වරින් වර කෙල ගිලීමට අවශ්‍ය වීම නිසා භාවනා අරමුණ බිඳීම. අංක 4 මම දැන් මෙතන යනුවෙන් ඔබ වහන්සේ දී ඇති උපදෙස් අනුව සිත එක අරමුණක පවතින බව දැනුණා. දිගින් දිගටම එය පවත්වාගෙන වරහන් ඇතුලේ දාලා තිනවා සිත එකඟ වෙන තෙක් කියලා. දිගින් දිගටම එය පවත්වාගෙන ගියාට වරදක් නැද්ද? පෙරුවන් සරණයි. මේ කියලා තියෙන ටික <coughs> වචන වලින් ගත්තොත් නම් පේන තුන හිත ඇතුළට නැමිලා තියෙනවා. එනිසා හිත වැඩ කරන හැටි පේනවා, හිත විලින හැටි පේනවා, සතිය පේනවා. මම දැන් මෙතන පේනවා. ඇතුලේ කතාවක් කියන්න පුළුවන් තරමට දැන් ජනේල ඇරිලා. ඒ නිසා බාහිරේ හිත යෑමෙන් සිදු වෙන තියෙන ගොඩාක් කෙලෙස් වැලකිලා තියෙනවා. නෝ කවදාකවත් මේ ටික බලාපොරොත්තු වෙලා නැහැ. ඒකටත් අනුකම්පා කරන්න ඕනේ. මෙම කරගෙන කරගෙන ඉඳද්දී මේකට හුරු වෙනකොට මේකට සිද්ධි වෙනකොට මේක වශී වෙනකොට තේරෙනවා දේවල් කැළඹිලි කරන්න කැළඹිලිකාරක දේවල් තිබුණට කලම්බා ගන්න නැතුව හිත තියන්න පුළුවන්. හිතවිලි තිබුණට පශ්චාත්තාප වෙන නැතුව හිත කරදර ගන්න නැතුව හිතවිලි අස්සෙම වගේ ඕනනම් ආනපානේ බලන්න පුළුවන්. ආනපානේ බලන ගමන් ඕනේ නම් මම දැන් මෙතන කියන එක බලන්නත් පුළුවන්. මම දැන් මෙතන කියන එක ඉන්න ගමන් ආනපානේ බලන්නත් පුළුවන්. හිතවිලි බලන්නත් පුළුවන්. ඒව විවිධාකාරයෙන් බහුරූකෝලම් පෑවට බලන හිත සලා ගන්න නැතුව ඉන්න පුළුවන් හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් කියන එක භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. ඒක යෝගාවචරයාගේ ආකල්පමේ ශක්තිය. සමහරුන්ගේ හිත හරියට සැලෙන සුළුයි පිටියක් මැදපත් කරව පහනක් වගේ ඔහේ එහාට මෙහාට පැද්දෙනවා. ඉතින් ඒකේ නාට සමහරලාට මේ වගේ බණක් මෙයාගේ උපදේශ පන්තියක් එච්චර රස වෙන්නේකුත් නැහැ. ඒ ඇත්තෝ සමතේට බර කට්ටිය. සමාධියට බර කට්ටිය. විපස්සනා කරන එක දන්නවා කවුරු කොයි විදියට දැඟලුවත් ඒක දිහා නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් සැලෙන මනසෙන් බලන්නත් පුළුවන් ඒ නිසා වතුර මූණ වතුරට දිහා බලා ඉන්නකොට වතුර මුණත කැඩිලා නම් තියෙන්නේ Tamange මුණති ඡායාව එහාට මෙහාට කැලි නටනවා කැලි නටුවට මූණට මොකක් වෙන්නේ නැහැ හොඳ පිරිසුදු වතුරක බලාගෙන ඉන්නකොට මූණේ ඡායාව වෙන කවුරු හරි ගලක් දාපුවාම ඒ මනුස්සයා මුහුණට ගලක් ගැහුවයි කියලා කියන්නේ නරකයි. පිළිඹුවට එන ගල වැදිලා තියෙන්නේ. පිළිඹුව මුහුණට මුකුත් වෙලා නැහැ. නැත්නම් ලස්සනම කණ්ණාඩිය අධ්‍යා බලනකොට කවුරු හරි පිටිපස්සෙන් කණ්ණාඩියට ගහනවා. කණ්ණාඩිය සීසීකඩ යනවා. එතකොට අර මූණේ තිබුණ පිළිඹුව අන්නත් ආරලා යනවා. එනම සමාඩ කණ්ණාඩි ගැලක් මූණේ වදින්නත් ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න මේ පිළිඹුවටයි හානි වෙලා තියෙන්නේ. මූණට මොනක්වත් වෙලා නැහැ. ඒක අර බොහොම හිත ගන්න විදියට බුද්ධ දත්ත හාමුදුරුවෝ බුද්ධ දත්තද මට මතක නැහැ ඔය චායනන්ත හිටිය බොහොම හොඳ හාමුදුරුවෝ මේ ළඟදී නැතුණු බුද්ධ දාස ඒ ස්වාමීන් වහන්සේ කියනවා චිත්‍රපට ශාලාවක තිරේ දියැලක් පෙන්වයි කියලා තිරේ පෙඟෙන්නේ නැති බව මතක තියාගන්නයි චිත්‍රපට ශාලාව ගිනි ගිනි කන්දක් පෙන්වුවාට තිරේ පිච්චෙන්නේ නැහැ ඒකේ මේ දියැල පෙන්ලා ඊගාට ගිනි කන්ද පෙන්වන්න පුළුවන් තිරේ තිරේමයි ඒ වගේම ශෝකාන්ත චිත්‍රපටියක් පෙන්වයි කියලා තිරේ අඬන්නේ සුඛාන්ත දර්ශනයක් පෙන්වයි කියලා තිරේ hina වෙන්නෙත් නැහැ. එනිසා ඒකේ මොන කෝලම නැඩුවත් තිරේ තිරේමයි. ස්ථිර කියලා කියන්නේ තිරේ හින්දා. තිරේට කියන්නේ ස්ථිරයි කියලා. අපි වෙලා තියෙන්නේ අපි ශෝකාන්ත වෙනකොට අපේ හිතත් ශෝකාන්ත වෙනවා. සුඛාන්ත වෙනකොට අපි සුඛාන්ත මේ අනුන්ගේ මගුලකට මේ. කාගේදෝ පිච්චරපටියක් මේ පෙන්නකොට තිරේ නටන්න ගත්තොත් මොකද වෙන්නේ? තිරේ අප්පුඩි ගහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? tire යන්නන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඇටත් නීරත් ගෝයන් කාණන් කාට කියමුද ඒ අමාරු. බුදුහාමුදුරුවෝ කියන ඔය ඔය tire මොන කෝලම නැටුවත් ඔය tire ස්ථිරයි. ඒකට අපි සිංහලෙන් කියන්නේ දුක් ගන්න එපා. හික් කරදර ගන්න එපා. ගත්තට පස්සේ ඕන කෙනෙක් පොර දානවා ඒකට. වැටිච්ච එක පාගනවා. අයියෝම තමයි අපිත් මේ කියලා නිකටල තියෙන හරි සංසාරේ හරි පංචස්කන්ධේ හරිම දුකයි අනිච්චන් දුක්ඛං අනත්තං කිය කිය ඉන්න. කොහෙවක ගමනක් යන්න හම් වෙනවා. ඔය මොන මගුලාවත් හිතට මොකුත් වෙන්නේ නැහැ. හේතුද නැගිනකොට ආයෙ ෆ්‍රෙෂ් පිට තියෙනවා. ඕනේ කුණු කන්දලයට එන්න කියන්න, ඇවිල්ලා යන්න කියන්න, හිතේ තියෙන ප්‍රകൃතිය දකින්න පුළුවන් නම් අපිට තියෙන මේ මනුස්ස හිතක් කියලා කියන්නේ අපි හිතන මට්ටමේ රෝල් ගෝල් නෙවෙයි නියම දඹ රත්තරන. නියමම මැනික්. ඒක වෙනස් කරන්න බෑ. පිට ගෑවුණු කුණු නිසා දඹරත්තරනේ තෙල් කුණු ගෑවුණා දඹරත්තරනේ වටනකම අඩු වෙන්නේ නැහැ. අසුචි කොටකට වැටුණාට මැණිකේ වටනකම අඩු වෙන්නේ නැහැ. කසල කොට වැටුණාට ඉතින් අර මැණිකේ තියෙන අර නයිසර්ගික වටනකම දන්නේ නැති මිනිස්සේ අසුචි කොටක තිබුණයි කියලා කනගාටු වෙනවා. අත දාලා ගන්න වටිනවා. එනිසා හොඳට අදාහගෙන යන්න කෙලෙස් වලට වැඩි ඉතාම බලවත් කුසලයි. කුසල ශක්තිය ඉතාම බලවත් ඒ නිසා මේ ඔක්කොම යද්දී නොසලෙන මනසකින් බලන්න පුළුවන් වෙන දවසේ ආපු දවසට තේනවා කෙලස් කියලා කියන්නේ කොච්චර පුංචි නිකන් දියමායමක් එහෙම නැත්නම් කුණු තෙලක් තෙල් කුණක් එච්චරයි. ඒකනේ හොඳට ඇවිල්ලා යනකම් බලහින් එකයි තියෙන්නේ. ඒ නිසා මේක කෙනෙකුගේ දෝෂයක් නිසා එන එකක් නෙවෙයි. ඇතුළත බලනකොට පේන එකක්. මේක දහස්වර බලනකොට මේකට තියෙන සබකෝල යනවා. මේකට තියෙන පැංගිරි ගතිය යනවා. මේකට තියෙන කෝල ගති ගියාට පස්සේ ඕන කෙනෙකුගේ මනසත් දැක ගන්න පුළුවන් කාගෙත් ওই විදිය තමයි පුරුදු කෙරුවේ නැත්තම් පාසි නිකන් වතුරේ පාවෙන පාසි ටිකක් වගේ රිජිෆෝම් කැල්ලක් වගේ හුලඟට එහාට මෙහාට යන පුරුදු කරපු මනස හොඳට මුල් බැහැපු ගහක් වගේ වැවක් මැද තියෙන හුලඟට වැනෙන්නේ නැහැ ඒක බැහැලා තියෙන්නේ අන්නේ බහිනකම් අපි ලෙඩ වෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සෙල්ලා මැරෙන්න ඉස්සර වෙලා මේක ස්ථිර කරගන්න එක තමයි භාවනා කියලා කියන්නේ නිසා යන විදිය හරි කියලා කීයගේ මේ ලියලා තියෙන විස්තර හැටියට. කරු ස්වාමීන් වහන්සේ සසංකාරික අසංකාරික සචේතනික අචේතනික සවිඥානක අවිඥානක මේවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. අපි බලමු ධර්මදේශනාවට ගන්න මේ වෙලාවේ කියන්න බෑ හිතලා කරනවා හිතන්න නැතුව කරනවා එච්චරයි කියන්න තියෙන්නේ. යමක් හිතලා කරනවා නම් අසංකා සසංකාරිකයි සචේතනිකයි සවිඥානිකයි ඉබේ සිද්ධ වෙන දේ හිතලා නෙවෙයි කරන දේ අසංස්කාරිකයි අවිඥානිකයි අචේතනිකයි එනිසා මේ දෙක වෙන් කරගත්ත දවසේ භාවනා ජීවිතෙන් 50ක් ප්‍රශ්න ඉවරයි ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය නැති කරන සැටිත් වරහන් ඇතුලේ දාලා දෙනවා නිරෝධ කරන අන්දමක් කියලා පංච උපාදානස්කන්ධය නැති කරන සැටිත් මම කියන දෘෂ්ටිය තුනීවන සැටිත් පෙන්වා දෙන්න. නන්දා හෙට්ටිආරච්චි කියලා දෙලා තියෙනවා. මම නන්දට කියන්නේ මට පංච උපාසකයන් ඇති වෙන හැටි පෙන්නුවොත් මම කියලා දෙන්න. මම ඇති වෙන හැටි පෙන්නුවොත් මම නැති කරන හැටි කියලා දෙන්න. ඒ අර වේදේ රජුරුවන් එන කාලේ සේනක පඬිවරයා සේනක නෑ මහෝසදට. ඒකේ පඬිත මණ්ඩලයක් ඉඳලා තියෙනවා. මහෝසද තමයි අන්තිමට මම හිතන්නේ ලොක්ක වෙලා තියෙන්නේ. රජුරෝ පණිවිඩයක් කරගියලු මගේ වැලියෝලෙන් වැලියෝන්චිලා කැඩලා තිනවා වහාම වැල්ලෙන් කම්බයක් හදලා යවපන් කියලා. මෙයා පණිවිඩ කරලා පරණ කැඩිච්ච එකේ කෑල්ල එවන්නේ ඒ විදිහට හදන්න මොඩල් එකට රජුරන්ගේ ලීලාවේ කැඩිච්ච එකේ කෑල්ල එවන්නේ කියලා එච්චරයි. ප්‍රශ්නෙත් ඉවරයි උත්තරෙත් ඉවරයි. සකාඩ හරි සවිජ් ප්‍රබුද්ධව පෙන්ලා දෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධය ඇති වෙන හැටි ඒකෙම මට කියලා දෙයක් නැති කරන හැටි. නැති එකක් මම කොහොම නැති කරන්නේ? මම කිව්වොත් එමේ මම නැති කරන්න මේ තොවිලයක් නටන්න ඕනේ කොඳුරු තෙල් කාලා හතක් ඕනේ පතක් ඕනේ කියලා ඇති කරපන් කිව්වොත් මම මම බාරගත්ත වෙනවනේ ඇති වෙච්ච හැටි පෙන්වන්නේ මම තන්නේ කර චින්තාමෙන් පටන් ගන්න චින්තාමෙන් ඉවර වෙන වමාරකයන් හරකුන්ගේ තියෙන අර රුමිනේෂන් කියලා එක දවල් කාලා රැටවම ලකන්නේ ඌ එකක්වත් භාවනාවට ගන්න එපා ඕවෙන් යන්න බෑ භාවනාවේ මට කියන්න ඉඳගෙන ඉන්නකොට මම දැන් මෙතන එකට යන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට විවේකයක් දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට හුස්ම දැනෙනවද කියලා ඔය කිසිම ਵਿਚාරදකමක් ඒකට ඕනේ එතකොට මට කියලා දෙන්න පුළුවන් ඒක දිගේ ඉදිරියට යන හැටි නැතුව මේ නැති අර වැලිය ඔලින්චාවේ ඔන්ජලාට වැලිය කණුවක් ලණුවක් කම්බරයි පන් කිව්වා වගේ මම ප්‍රශ්න ආවට මම ඒක ප්‍රශ්නවලත් වග වෙන්නෙත් නෑ මොකද ඒක නෙවෙයි අපි මේ වැඩමුළුවේ පරමාර්ථය අපි තියෙන සතිය පිහිටවන එක විතරයි. ඔය ගෙවල් වලින් ගෙනා ප්‍රශ්න විසඳන්න මොනවක් අම්මට බෑ. මම ඒක දන්නෙත් නෑ. හැබැයි ක්‍රමවේදේ මම කියලා දෙනවා. ප්‍රශ්නේ නිර්වචනය කරන්න උත්තරේ තියෙනවා. මෙතන ප්‍රශ්නේ නිර්වචනය කරන්න බෑ. පුළුවන් නම් නිර්වචනය කරන වචන හරහාම උත්තරේ හොයලා දෙන්න පුළුවන්. පටිච්ච සමුප්පාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය දකින අයුරු පැහැදිලි කර දෙනසේක්වා. හරි අපි බලමු ඉතින් ඔය කරගෙන කරගෙන යනකොට එනකොටම ඉතින් අපි අ르ගියාම ගාස්තු ගෙවීම ක්‍රමයට මම කරන්නේ වැඩි. කෙරුවට පස්සේ මම අහනවා දැන් පටිච්චසමුප්පාදේ කොහොමද? දැන් චතුරාර්ය සත්‍ය කොහොමද? මේ දවස් තුනකින් මේ සංසාරේ ගෙනාවු කුණු කන්දල් ඔක්කොම හොදන්න හදනවා මෙතන. ඒක මොනවත් නැහැ. පළවෙනි දේශනාවේ පළවෙනි වචනේ අහන්න මේක කරන්නේ සතිය පිහිටවණ්ඩයි. සතිපට්ඨානෙටයි. ඒ ටික කෙරුවට පස්සේ ඊටු ටික උසස් පෙළ පන්ති සහ පශ්චාත් අධ්‍යාපන කටයුතු පස්සේ කර තැගි අපි දැන් අයනෝ අයනෝ ටික පටන් අරගන්න එකයි තියෙන්නේ. මම කියන්නේ ඕක අපි සාකච්ඡා කරන්නේ කියලා. සාකච්ඡා වෙයි. ඒ ධර්ම දේශනාවට සම්බන්ධ කරලා නමුත් මේ වෙලාවේ මේ එම් මේ ගන්න පුළුවන් පුංචි මාතෘකා නෙවෙයි මෙවුවා. ඒ නිසා මේ වෙලාවේ බහා තබනවා. අපි ඉවර වෙන්න කිට් වෙලා බලමු කොතෙක් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. ගරු ස්වාමීන් වහන්සේ නාම රූප නාම රූප කියලා අන්ඩර්ලයින් කරලා තියෙනවා. නාම වේදනා සංඥා සංකාර චේතනා පස්ස කියලා තියෙනවා. ඊටසේ රූප යටතේ ඇස කන නාසය දිව ශරීරය මේ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් තෙරුවන් සමා වෙන්න මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. තෙරුවන් සරණයි. ඒකත් එහෙමයි. මේ වචන ටිකක් දාගෙන තියෙන ඇත්තට ගුණ වෙලා නැහැ. අපි බලමු දේශනාවේදී ධර්ම දේශනාවේදී මම මතු කරගන්න මේක තියෙන්නේ අර අතනින් මෙතනින් අහුවා දාම ගොනු වෙන වෙලාවක මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එච්චර එක එකකවත් මේ පිරිසුදුවක් නැහැ. නමුත් යම් යම් ප්‍රමාණික සම්බන්ධතාව දැකලා තිනවා. ඉතින් ඒක පොඩ්ඩක් තල්ලු කරන එක විතරයි කරන්න පුළුවන්. ඒ තියෙන දැනුමට තා පොඩ්ඩක් ඉස්සරහට අර මේ සැක දුරු කරලා දෘෂ්ටි ඍජු කරගන්න බනහන්න ඕනේ. නමුත් ඔක්කොම 100ක් තුරු වෙනවා ඔක්කොම 100ක් ඍජු කරනවා කියන එක බලාපොරොත්තු වෙන්නේ. නමුත් තියෙන තැනින් ඉස්සරහට තල්ලු කරන්න උත්සාහ කරනවා. මේ අපිට තියෙන මම දැන් ධර්ම දේශනා දෙකක විතර කාලයක් ඒ අතරතුර උත්සාහ කරමු. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා තබනවා දිගහරිනවා සම වෙන සක්මන් භාවනාවේදී ඔසවනවා නවනවා දිගහරිනවා තබනවා තද කරනවා යනුවෙන් සක්මන් කරන විට තද කරනවා සමගම අනිත් පය එසවීම, නැවීම, දිගහැරීම, තද කිරීම ක්‍රියාවක් ලෙසත් එකම රටාවක් ලෙසත් දැනුනි. එම සමගම තමාගේ වසඟයේ පවත්වා ගැනීමට නොහැකි වීම නිසා අනාත්ම ලක්ෂණයත් වෙනස් වීම නිසා අනිත්‍ය ලක්ෂණයත් ප්‍රකට විය. ඒ සමගම ආයතන 6ේද මෙවැනි රටාවක් වරහන් ඇතුළේ ක්‍රියාවක් කියලා තියෙනවා. මෙවැනි රටාවක් වැටහුණි. ආනාපාන සති භාවනාවේදී රූප ගැටෙන විට වේදනාව දැනෙන අතර ඒ සමගම ඒ වේදනාව කුමක්දයි වැටහෙන විට ආස්වාස ප්‍රාස්වාස සංඥාව බව දැනුනි. එපමණයි සාන. ඔය කේතර ප්‍රකාශයක් විතරයි එහෙම නැතුව මේ ප්‍රශ්නයක් මතු කරපේවන්නේ නෙවෙයි. ඒක මේ අංග සම්පූර්ණ උත්තරයකුත් නෙවෙයි. පටන් අරගෙන තියෙනවා මැදකට ගිහිල්ලා තියෙනවා තව මේකම කරගෙන යන්න යම් කිසි වෙලාවක භාවනාවේ දියුණුවක් වෙනවනම් තමයි දැනෙන්නේ ඇඟෙන හිතෙන කිසිම දෙයක් බාධාවක් වෙන්නේ ඉස්සරහට යන්න ආර්ධන පූර්ව ගතියක් එනවා කොච්චර විශේෂ ඥානයක් පහුණා කියලා තමයි හිතාන හිටියත් පින දැකපු දේ සැකයක් නම් බාධාවක් නම් කරදරයක් නම් භාවනාව වැරදිලා කියලා කියයි ඒ නිසා භාවනාව ඉදිරියට යනකොට ඒක විසින්ම සමනලයට අතු නමනෝගේ Tamanට ධෛර්යයක්. ඉදිරියට යන්න පුළුවන් ගතියක් හැලුවක් තේරෙනවා. එහෙමනම් ඒකට අනුග්‍රහ කරන්න. සැකනම් ඇහැට කුණක් කරනෝගේ කැවෙනවා නම් එහෙනම් තිබුණ දැන්ට එන්න. ආපහු වෙවිල කරගෙන යන්න. ඒ නිසා මේ මේක දැනෙනකොට Taman මොකද්ද එතකොට සතුටක්ද ඉස්සරහට යන්න ඕනද ප්‍රශ්නයක්ද සැකයක්ද තියෙන කියලා මේක වර්ගීකරණය කළා නෑනේ. ඒ නිසා අපිට ඒක විස්තර කරන්න අවශ්‍ය අයිතිවාසිකමකුත් නෑ අවශ්‍යතාවයකුත් නෑ. පොදු ප්‍රකාශයක් වශයෙන් මම ගැන කරගෙන යනකොට සැහැල්ලුව තේරෙනවා නම් විවේකයේ තේරෙනවා නම් හුදේකලා වෙනවා නම් අන්න භාවනාව හරි. මේ දැනෙන දැන දේ හැකනම් කැවෙනවා නම් කෙවෙනවා නම් හිත හොඳට මතක තියානින්න කටෙන් කෑම ගන්න උනට නහයෙන් කන්න ගියා වගේ. පිට උගුර යනවා. ඉස්පොල් යනවා කියලා තියෙන්නේ. ඒකට මූණ හොදලා ආයතරයක් කෑම කනවා නම් කන්න නැත්තම් නාය දිගේ දාන්න යන්න එපා. කටෙන් කෑවොත් කතයි. බත් කන වෙලාවදී හුස්ම ගන්න ගියොත් ඌරෙන් ගියොත් ඒත් පටලැවෙනවා. ඒ වගේ පටලැවි වෙනකොටම නුරුස්නා ගතිය නුරුස්නා ගතිය නෙවෙයි කැවෙන ගතිය තේරෙනවා. ඒකට ආයේ මූල කර්මත්තාන කියලා මුලක ඉඳලා අනේකයි කියේ. ඒ නිසා මේ ප්‍රකාශය පිළිබඳව අපිට මොනවක්වත් කියන්න ඕනකමක් නැහැ ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ලිඛිත ප්‍රශ්න ප්‍රකාශන එපමණයි සර්. අපිට තව තියෙනවා අතර මට දෙනකොට විනාඩි 10ක් විතර පමා වුණා. නිසා විනාඩි 15ක් විතර කාලයක් තියෙනවා. මේ කරගෙන විදියටම අපිට ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. කාටද ප්‍රශ්න අහන්න තියෙනවා නම් අත ඉස්සීමේ සංඥාවක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මාස කිහිපයක විතර භාවනා අධ්‍යක්ීම් ගොඩක් එකතු කරගෙනයි ආවේ මට ගොනු කරගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා ඔබ වහන්සේට කියන්න භාවනාවේදී මම මම දැන් මෙතන කියන සිතුවිල්ලෙන් භාවනාව ආරම්භ කරනවා එතකොට සිත ආනාපාන සතිය මතු වෙනවා. මතු වුණාම මම ඒක අනුක්‍රමයෙන් බලාගෙන යනවා. යනකොට ක්‍රම ක්‍රමයෙන් ගෙවිගෙන ගෙවිගෙන ගිහිල්ලා සිත සමාධිමත් වීමක් නැතුව සිත තැන්පත් වෙනවා. එතකොට ඒ තත්වෙන් දිග වේලාවක් ගත කරන්න පුළුවන්. එතනදී අර නිදිමත ගතිය ඒ වගේ අවස්ථාවක් මතුවෙනවා. ඒකෙදි මට කලකිරීමක් වගේ හිතෙනවා. කම්මැලිකමක් ඇති වෙනවා. ඊට පස්සේ මම ඒ தත්ත්වය දරාගෙන ඉන්නවා. ඊට පස්සේ ආපහු ආනාපාන සතිය අලුත් වෙනවා. ඒ தත්ත්වය නිවැරදිද කියලා ඔබ වහන්සේගෙන් අහන්න. ඔය කියන විදිහට මාස 3ක් භාවනා කරනකොට ප්‍රශ්න වැඩි වෙන ගතියක්ද තියෙන්නේ ඒක තේරෙන්නේ නැති ගතිය වැඩි වීමක්ද තියෙන්නේ අඩු වීමක්ද තියෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ අඩු වීමක් තියෙනවා ඒ වුණාට දැන් මේක නිවැරදිද කියන ආපහු ආනාපාන සතිය මතුවීම මම ඊට ඉස්සෙල්ලා මම මේ කතා කරන්නේ මාස 3ක තොරතුරු දිනවා කියා ගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා කියනකොට මට තියෙනවා මට තියෙනවා සාධාරණ සැකයක් මේ භාවනා නිසා ප්‍රශ්න වැඩි වෙනවද ඕ කියලා. එහෙම නෑ ස්වාමීන් වහන්සේ. දැන් දිනපතා මම භාවනා කරනවා. අඩු ගානේ පැයක්වත් භාවනා කරනවා දවසකට. එතකොට මට එක එක දවසේදී මතුවෙන අත්දැකීම් වෙනස් වෙනවා. ඒක දරා ගන්න බැරිකම තියෙනවද? එහෙම නෑ ස්වාමීන් වහන්සේ. මට සමහර අවස්ථාවලදී තියෙනවා දැන් ආනාපාන සතිය ගෙවිගෙන ගිහිල්ලා සමාධි වීමක් නැහැ සිත තැන්පත් වෙනවා හැමම ඒක දරා ගන්න බැරිද? නෑ ඒක නිවැරදිද? නෑ වැරදි නිවැරදි අපිට බලන්න පුළුවන් මේක ලෙඩාට ආකාතියක් දන්නේ. ස්වාමීන් වහන්සේ මට ඒ தත්වෙන් ඉන්න පුළුවන්. මේක එතකොට ඇයි මොකද්ද එහෙමනම් මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇයි ඒක දිගට කරලා බලන්නේ නැත්තේ? ඒක ලක්ෂ වාරයක් කරලා බැලුවොත් නේ අපිට අත්දැකීම ගන්න පුළුවන් වෙන්නේ. හදිසියක් තියනද ඒක ඉක්මනට කරගන්න. එහෙම නෑ ස්වාමීන් වහන්සේ. මට තේරෙන්නේ නැහැ ඔය කියන්න හදන වර්ණ ගන්න හදන දේ උපදේශ ලබා ගන්න අවස්ථාවක් ඉතින් දිග දුර ඉඳලා එන එන්න අපේ හසුතාවයක් මට පේන්නේ උපදේශ දීලා ඉවර කරන්න පුළුවන් ගතිය. එන්නේ එන දේ ප්‍රශ්නයක් කරගන්න හදනවා කතා නොකළ යුත්තන් වල කතා කරනවා ප්‍රපංච නොකළ යුත්තන් වල ප්‍රපංච කරනවා වාග් බහුල්‍යයක් තියෙනවා ඒකෝර කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ ඒ නිසා මේ කාගෙන ඉන්න පුළුවන් නම් දිගට කාගෙන යන පෞ සිද්ධ වෙන්නේ නැහැ නේ ප්‍රශ්න අහන්න ගියාම මේක වෙනම ප්‍රශ්නයක් ඔක්කොම ප්‍රශ්න ඇසිය යුතුයම නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි දරා ගන්න පුළුවන් නම් දැන් ඉතින් ඒ ටික පුළුවන් හරිය කාගෙන යන්න ඕනේ. ඒකේ මට්ටමකට යනකන් නොසලින මනසක් එනකන් යන්න ඕනේ. හිත තැම්පත් වුණා, සතිය තිබුණත් නැතත් ආනපානියාවත් තැම්පත් වුණත් ඔක්කොම දරන්න පුළුවන් නම් කාගෙන යන එකයි තියෙන්නේ. වර්ණ ගන්න බෑ. ওই මට්ටම වර්ණ ගන්න ගිය ගමන් අහුවෙනවා. හොඳයි සර්. අද ඒක නෙවෙයි හෙට තියෙන්නේ. ඉතින් ඒක උඩ කියවෙන්නේ අහගෙන එනකොට කන පින්දවා. මාස 3ක් භාවනා කරපුවම මාස 3ක් ප්‍රශ්නයි. ඇයි භාවනා කරන්නේ එහෙමනම්? පැත්තකට දණිකයි ඉන්නේ. ඉවසා දරා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් බවට පත් කරන්න යන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද? කාලේ නාස්ති වෙනවා. ප්‍රපංචකරණයක් සිද්ධ වෙනවා. වාග් බහුල්‍යයකට වැටෙනවා. මං වගේ මිනිස්සෙක් ගහනවා. මයිලක නැහැ කිසිම අනුකම්පාවක් ඕකට. මෙච්චර කරලා හත හපාගෙන කන්න පුළුවන් මට්ටම තියේදී ඒක හපලා දෙන්න බැරිද කියලා අහනවා. මම කතා කරන්නේ අවශ්‍ය වෙලාවට විතරයි නැත්තම් ඒ වගේම ගහනවා වැටෙන්නම ගහන. ওই තරම්වත් නැති ආධුනිකෝ කී දහහක් ඉන්නවා. එක එකන එක එකන ඔහොම මයික් කරලාගෙන එල්ලීගෙන කතා කරන කරත් තම කොහොම ඉවර කරන්නේ. එනිසා දරන්න පුළුවන් හරිය දරන්න. හැම කෙනාම දරන්න ඕන කාටවත් බෑ කවුරුත් වෙනියම් කරන්න. දැන් මේ ටික කරන්න පුළුවන් නම් කරලා කරලා කරලා මට්ටම් වෙන කම්ම කරන්න ඕනේ. ආනපනියවත් එකයි, tempat තුනත් එකයි, සතිය තිබුණත් එකයි නැතත් එකයි කියලා යන්නේ. ඔට්ටුයිද? හොඳමයි ස්වාමීන් වහන්සේ. අපි දෙන්නේකට ඔහම ගහනකොට අනික කට්ටිය ප්‍රශ්න අහන්නේ නැහැ මගේ. මොකද මට මේ පොඩි කට්ටියට කියලා දෙන්න ඕනේ. දන්නේ නැති අයට මේක පටන් අරන් දෙන්න ඕනේ. අනික කට්ටිය මේ නැවත නැවත භාවනාවට එන එක හෝ කාලය ගැනීම පිළිබඳව මම හරි උනන්දුවෙන් ඉන්නේ. මේකට විශාල පිරිසක් එන්නේ ඉන්නවා අලුත් අය. ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් අවස්ථාව දෙන්න ඕනේ. ඒකලෙත් ඒ වගේ එකම ප්‍රශ්න නැවත නැවත හදන්න ගියාම මං ගන්න මං වැඩි බල බල ඉන්නේ දරා ගන්න පුළුවන් හරිය තියෙන එක නෑ ඒක දරා ගන්න ඕනේ ඊට පස්සේ අනික් අයටත් ඉඩ දීගෙන අපි කාගෙන යන එකයි තියෙන්නේ දරා ගන්න බැරි නම් විතරක් يعني ඉවසා ගන්න බෑ තේරෙන්නේ නෑ දරා ගන්න බැරි නම් අපි කො වෙලාව වැර ගන්න ඕනේ ඒක හදිසිපති ප්‍රථමාධාර දෙන්න ඕනේ කොට ගන්න ඕනේ දරා ගන්න පුළුවන්කම තියෙදි කන පින්නම් ගන්න එපා ප්‍රපංච කරන්න එපා වාග් බහුලයකට වැටෙන්න එපා ඒකට බේත් නැහැ උහි කියව කියව ඉන්නවා කරන්නේ නැතුව What do we do? Email seminar. හොඳයි අපි එවනම් මෙතෙල්ලා පැයක් විතර ගන්නවා. තව තියෙනවද කාට හරි කතා කරන්න? සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට මෙතන රැස් වෙනවා. සාමූහික භාවනාවකට හතර වෙනකන් හතර ඉඳලා පහ දක්වා සක්මන පහෙන් පස්සේ හය හතර ඉඳලා පහ දක්වා පහට රැස් වෙන නැවත දවසේ ධර්ම දේශනාව සඳහා ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාමේ වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત කරනවා ශිරු දෙනාටම තෙරුවන් සරණයි